පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා අදෝසය අලෝභය ශෝභන සාධාරණ චෛතසිකයකි. සෑම කුසල් සිතකම අදෝසය අලෝභය යෙදෙනවාද? අනිවාර්යයෙන්. ඒ නිසා තමයි ශෝභන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙන. ඒකයි මම කිව්වේ ඒක මේ බෞද්ධ බෞද්ධ කියලා කතාවක් නැතුව ඕනම කෙනෙකුගේ සිත්වල කුසලයක් ජනිත වෙනවා නම් ඒ හැම කෙනාගේම කුසල් සිතක අනිවාර්යෙන් යෙදෙනවා. හැබැයි අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ අලෝභ ද්වේෂ දෙක දුර්වල මට්ටමේ යෙදුනහම තමයි එහි විපාකයේ හැටියට මනුලෝ උපදින්නටත් පුළුවන්. හැබැයි උපදින සිත අහේතුක සිතක්. ඒ ඒ විපාක සිතේ අර හේතු දෙකම යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ඒ තරම් දුර්වල මට්ටමින් තමයි ඒ කුසල් සිතේ අලෝභ ද්වේෂ දෙක යෙදිලා තියෙන්නේ. ප්‍රබල වේදුනහම තමයි ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. ප්‍රඥාවත් එක්ක යෙදුනහම තමයි ත්‍රි හේතුක හෙවත් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලබන්නේ.